රංජන ගී ජන රංජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ දෙසැම්බර් 5 වෙනිදාට යෙදෙන පඬිත් අමරදේවයන්ගේ ජන්මදිනය වෙනුවෙන් අපි ඉක්ුත් සතියේත් ජනරන්ජනගේ තුලින් එතුමාගේ ගීයේ ගමන් වග පිළිබඳව කතා බහ කරා. අද අපි හිතුවා අපේ රටේ සිනමා සංගීතයේට පණ්ඩිත අමරදේවයන්ගේ දායකත්වය ගැන අල්ප මාත්‍ර වශයෙන් හෝ කතා බහ කරන්න. 1947 අපේ සිංහල සිනමාව ආරම්භ වුණා. 1963 දක්වා සැබෑ සිනමා සංගීතයක් අපේ සිනමාවේ නොතිබුණු බව අපේ රටේ ප්‍රකට සිනමා විචාරකයෙකු වෙන ගාමිණී වේරගම මහතා සඳහන් කරලා තියෙනවා. අපේ සිනමා සංගීතය කියලා තිබුණේ ඇත්තටම පසුබිමින් ඇහෙන සංගීත නාදයක් පමණයි. සිනමා කෘතියේ තේමාව හෝ එහි කතාපුවත හෝ එහි කේන්ද්‍රීය පණිවිඩය හෝ හඳුනාගෙන සංගීතය නිර්මාණය කිරීමක් අපේ සිංහල චිත්‍රපටවල දකින්න තිබුණේ නැහැ. විශේෂ වශයෙන්ම දකුණු ඉන්දියානු ආభాෂය නිසා සිනමාත්මක වුණෙත් නැහැ සිංහල චිත්‍රපටි මුල් අවධියේදී. සිනමා සංගීතයක් ඒ වෙලාවේ දකින්න තිබුණෙත් නැහැ. හැබැයි පඬිත් අමරදේවයන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය චිත්‍රපටයට ඊටාම අනුබද්ධ අවියෝජනීයව ඒ තේමාව හා බැඳෙන ඊටාම විශිෂ්ට සංගීතයක් නිර්මාණය කළ බව තමයි බොහෝ විචාරකයන් පවසන්නේ. ගම්පෙරළියේ ඒ තේමාත්මක සංගීතය මිස ගීත ඇතුළත් වුණේ නැහැ. මේ නිසා එහි සංගීතය ගැන අවධානය යොමු වුණේ සිනමා විචාරකයන්ගේ පමණයි. කෙසේ වෙතත් පණ්ඩිත් අමරදේවයන් මුලින්ම චිත්‍රපටයක සංගීතය නිර්මාණය කරන්නේ 1962 ඒ රන්මුතු දුව චිත්‍රපටයට. අපේ චිත්‍රපටවල ගීතය ඊටාම වැදගත් තැනක් ගත්තා. අපේ සිනමාව විනෝදාත්මක සිනමාවක් නිසා කිසිසේත්ම ගීත ඒ සිනමාවෙන් බැහැර කරන්නට පුළුවන් කමක් නැහැ. ඇත්තටම උනේ අපේ මුල් කාලේන චිත්‍රපටවල ගීත ඔබලා තිබුණේ ඒවා චිත්‍රපටයට ඕනෑ නිසා හෝ මේ කතා පොතට අදාළ නිසා නෙවෙයි. නමුත් මේ චිත්‍රපට ජනප්‍රිය කරවීමේ උපාංගයක් හැටියට තමයි ගීත උපයෝගී කරගත්තේ. හැබැයි පසුකාලීනව ඒ ඇතම් චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ප්‍රතිභා පූර්ණ අය ගීතය සිනමා කෘතියේම අන්තර්ගතයක් බවට පත් කරමින් භාවිත කරපු අවස්ථා තිබුණා. පණ්ඩිත අමරදේවයන් රමුතුදුව චිත්‍රපටයේ මේ රමුතුදුව චිත්‍රපටය අපේ තාරුණ්‍යයේ නූතනත්වය පිළිබිඹු කරන බටහිර ආරේ චිත්‍රපටයක්. ඇත්තටම අපේ සිනමාවේ තිබුණු අර දකුණු ඉන්දියානු අසද්ලක්ෂණ ඉවතලා බටහිර සිනමාවේ සාධනීය ලක්ෂණ එකදගත්ත විශිෂ්ට සිනමා කෘතියක් තමයි මයික් විල්සන්ගේ රමුතුදුව චිත්‍රපටය. මේ චිත්‍රපටයෙන් තමයි පණ්ඩිත් අමරදේවයන් සිනමා සංගීතයට ප්‍රවිෂ්ඨ වන්නේ. අපි ඒ චිත්‍රපටයේ මේ ගීතයේ තියෙන නැවුම් බව විමසා බලමු. පාරමිතා බල පූරිත පූරිත දිවාකර යානෝ දසක් බොහෝ දින දිනු දෙකලෝ රුත් දිවාකර යානෝ පිහින මුපිහිනමු බුදු ගුණ නෝදේ තනතමු පුරදී සා මුළු ලොව නිවන් ලබා දී පුණ්‍ය මහෝදති ශාන්ත සමාධි තනසා මුළු දිවා කර යාරු සංගරාමර ගුරු ලෝක शिवङ्कर वृद्ध मार पराजय कलमुनि भुङ्गर करुणासीतल धारा මාර පරාජය කළමු නිදුගේ කරුණාසීතල මෙත් ධාරා ගලාබති තුම් ලෝතලයේ දුක් විමන් නිවා අමතෙත් ධාරා දුරෙන් චිත්‍රපටය ආරම්භ වෙන්නේ වෙසක් උත්සවය හා සම්බන්ධ කරගෙන ඒ පසුබිම තබාගෙන. එක්තරා චරිතයක් නින්නෙන් අවදි වෙන්නේ ඝණ්ඨානාදයක් ශ්‍රවණය කිරීමෙන්. ඒ ඝණ්ඨානාදය ශ්‍රවණය කිරීමත් සමග තමයි මේ ගීතයට ප්‍රවිෂ්ඨ ලබාගන්නේ. දැන් මේ ගීතය භක්තිය කරුණ රසය දනවන ගීතයක් හැටියට අපිට ඒ නාදමාලාවෙනුත් පදමාලාවෙනුත් දැනගන්න අඳුනගන්න පුළුවන්. තවත් ගීත දෙකක් මේ රමුදුව චිත්‍රපටයේ අයත් වුණා. ගල්නගංගේ ජීවිතයේ සහ අර පිපි පිපි රේණු නටන කියන ගීතය. දැන් මේ අර භක්තිය දනවන නාදාත්මක ලක්ෂණ මේ ගීතයේ ඇත්තා වගේම ගල්නගංගේ ජීවිතය කියන එකේ සංගීතයේ පදමාලාවෙත් අනුරාගීය අර ප්‍රේමාශක්ත භාවයක් අපට දැනෙන්නට පටන් ගන්නවා. ඒ වගේම තමයි අනිත් ගීතය පිපි පිපි රේණුරත්න කියන ගීතය අර කෙලිබර විලාසය යෞවනයන්ගේ කෙලිරොල් භාවය අපූර්වට නිරූපණය වෙන විදිහට මේ පදමාලාවත් නාදත් එකතු කරලා තියෙනවා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සහ පණ්ඩිත අමරදේව. මේ ගීතය අපේ සිනමා වංශකතාවේ සුවිශේෂී සංදිස්ථානයක් සටහන් කරන බව තමයි සිනමා විචාරක ගාමිණී වේරගම කියන්නේ. ඒ වගේම සම්බුද්ධුව චිත්‍රපටයේ තේමාත්මක සංගීතය ප්‍රධාන සංගීත ඛණ්ඩයක් නිර්මාණය නොකලත් අවස්ථානුකූලව නාද උපදවමින් ඒ අවශ්‍ය වේදයිත දැනවීමට අමරදේවයන් සමත් වී තිබෙන බවත් ඔහු තවදුරටත් කියනවා. මීළඟට අපි තෝරගත්තේ තමත් කිසියම් නාද පරිකල්පණයෙන් වෙනස් මගකට ගිය ගීතයක්. අපි ඒ ගීතයත් අහලා ඒ ගැන යමක් කතා කරමු. අත්ථෝ නංග ගලා සේකරගේ තුමන්හන්දිය චිත්‍රපටයේට ගායනා කරපු තේමා ගීතය පණ්ඩිත අමරදේවයන් ගායනා කළේ. දැන් මේ චිත්‍රපටය අබිලින් නැමැති ගැමි ජන කලාකරුවෙකුගේ ශෝකී ජීවිතය පාදක කරගෙන නිර්මාණය වුණා. දැන් ජන කලාකරුවෙකුගේ ආධ්‍යාත්මයේ තිබෙන ශෝකී භව, වේදනාව, ඒ දුක්ඛදායක බව මේ සියල්ල කැටි කරලා මේ ගීතය නිර්මාණය කළ බව අපට දැනෙනවා මේ ගීතය අහනකොට. ඒ සංගීතයත් ගායන විලාසයත් මහගම සේකරගේ පදමාලාවත් ආත්මික වශයෙන්ම බැඳෙන බව අපට දැනෙනවා. දැන් ගීතයක සාහිත්‍යමය පරිකල්පනය ගීත නිබන්ධකයෙකුගේ. ඒ ගීත නිබන්ධකයාගේ සාහිත්‍යමය පරිකල්පනය වගේම ගීතයක මధుර භාවය සහ විශේෂයෙන් සිනමා කෘතියක ඒ ජවනිකාවට සිනමා කෘතියට ආත්මගත වෙන ස්වરૂපය තෝරා බේරා ගැනීම සංගීතඥයෙකුට නෙමෙයි කවර කලාකාරයෙකුට වුණත් ඊටාම දුෂ්කර කාර්යයක්. ඒ නිසා දැන් අමරදේවයන් වැනි ගමෙන් ආපු කලාකරුවෙකුට මේ මාගම සේකරගේ තුමන්හන්දියේ අබිලිනුගේ ආධ්‍යාත්මය වටහා ගැනීම ඊටාම පහසු වෙන්නට ඇති කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. මේ ගීතයේ සාර්ථකත්වයට ඒ පෞද්ගලික අත්දැකීමුත් හේතුණයි කියලා අපි විශ්වාස කරනවා. අමරදේවයන්ට ලැබෙනවා විවිධ ආරේ කිසියම් ගුණාත්මක චිත්‍රපට ඔහුගේ නිර්මාණ කෞශල්‍ය ප්‍රදර්ශනය කරන්නට පුළුවන් වෙන විදිහේ. එයින් එක චිත්‍රපටයක් තමයි ගැටවරයෝ චිත්‍රපටය. මේ නූතන තාරුණ්‍යයේ නාගරීකරණය සහ අර ගමේ හරවත් භාවය අමතක කර නාගරීකරණයේ බාහිර විලාසතාවට ගොදුරු වන තරුණියෙකුගේ ජීවන පුවත තමයි ගැටවරිය චිත්‍රපටයෙන් නිර්මාණය වෙන්නේ. ඒකට ඉතා අපූර්ම ගීතමය පරිකල්පනයක් එකතු වෙනවා මඩවල රත්නායකගෙන්. ඒ පදමාලාව මధుර ස්වරයෙන් ආලේප කරන්නේ පණ්ඩිත අමරදේවයන්. මේ ගීතය අහලා බලන්න ඒ අපූර්වය. ඒන හතක් මැද විමනක් ඇතුණයි සඳුන් ඒ තුල පිරුණයි වාසනාවේ මල් හදවත පිපුණයි ගීත නාද දෙව් ලෝකේ සිත විමනක් ඇතුණයි ඒක සංදු ඒ තුල දිරුමයි ගෙනාවගෙන හද අමරෝ රේ ඇතින් කොරකා තෙරපි ඇඹරී සලාලා වාසනාවේ මල් අසලට නැරුණයි ප්‍රේම ලෝතරන් මන්දිර කැඩුණයි හේන හතක් මැද දිවනක් ඇතුණයි ඒත සඳුන් සිය ඒ තුල සිරුමයි පඬිත් අමරදේවයන්ගේ නාදමාලාවත් ඔහුගේ ගායනයත් රන් වලල්ලක් නම් එහි මිනිකැටයක්සේ අපට දිස් වෙනවා මඩවලේ රත්නායකයන්ගේ ඒ අපූරු පදමාලාව. පණ්ඩිත අමරදේව විවිධ තේමාවන් අඩංගු චිත්‍රපටවලට සංගීතය නිර්මාණය කරනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රන්සලු චිත්‍රපටය ඔහුට ලැබෙන අනගි අවස්ථාවක්. අමරදේවයන්ගේ ධානශීලී සංගීතයක් මේ සිනමාවේ තියෙනවයි කියලා අපිට හිතෙනවා. පිරිතේ නාදමාලාවක් ඔස්සේ නිර්මාණය කරපු තේමා සංගීතයත් ඒ වගේම මහගම සේකර ලියපු මේ ආධ්‍යාත්මය ගැන කියන නිවන් මඟ ගැන කියන ඒ අපූරු මෘදු සංකල්පය පඬිත් අමරදේවයන් අපූරු නාදමාලාවකින් අපි පිරිතක් අහනවා වගේ ඥානගත කිරීමට සමත් වෙනවා. අමරදේවයන් ගායනා කරන සිරිපා පියුමේ යනුවෙන් හැඳින්වෙන රන්සල චිත්‍රපටයේ ගීතයෙන් අපට අද වැඩසටහනින් සමුගන්න සිදු වෙනවා. අපි වෑයම් කරේ පණ්ඩිත අමරදේවයන්ගේ සිනමා සංගීතය ගැන යමක් ඔබ හමුවේ තබන්න. අද ජනරන්ජනගේ වැඩසටහනේ තාක්ෂණික දායකත්වය නදීරා මනම්පේරි නිෂ්පාදනය කළ සුරිකා පෙරේරා මා ඔබ ඇමතු තිරකරත්න කුරුවිට බණ්ඩාර සිරුනේ නිමි පහන් කිමිදේ ලොම් තුරු සුවඳේ කෙලෙස් මලින් මිදී සිත සෝපත් වී ගෙවුම් නිවන පවන් හමා